දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වාත් කොළඹ සිට සංගමන් කන්ද දක්වාත් ලංකාවේ කෝටි දෙකක පමණ පිරිසක් ජීවත් වෙනවා. මේ භූමිය තුළ මූලිය ආයතන අති විශාල ප්‍රමාණයක් ව්‍යාප්ත වෙලා තියෙනවා. මේ ආයතන රටේ සංවර්ධනයට ඉතාමත්ම වැදගත් බවයි බොහෝ දෙනාගේ මතය. එසේනම් මේ ආයතන මෙරට තරුණ තරුණියන් වෙනුවෙන් කොතරම් දායකත්වයක් දක්වනවාද යන්න අපි සොයා බැලුවා. මහජන බැංකුව කියන්නේ බලපත්‍රලාභී වාණිජ බැංකුවක්. එයින් කෙරෙන වැඩසටහන් ගැන මේ දැනුවත් කරන්නේ අම්පාර ප්‍රාදේශීය කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය කළමනාකාර වසන්ත කුමාර මහතා. නැගෙනහිර පළාත් සංවර්ධන ණය යෝජනා ක්‍රමය, සෞභාග්‍ය ණය යෝජනා ක්‍රමය, විධාතා ණය යෝජනා ක්‍රමය, නැගින පළාතේ තරුණ තරුණියන්ට විශේෂයෙන් මේ ප්‍රයෝජනට ගන්න පුළුවන් ඊට අමතරව අපස සාමාන්‍ය විභාගයෙන් ඉහළින් වුණ සමත්වන දරුවන්ට අපස උසස් පෙළ සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කරනවා. අපස උසස් පෙළ විභාගයේදී ඉහළින්ම සමත්වන දරුවන්ට විශ්වවිද්‍යාලීය අධ්‍යාපනය සඳහා අපි ශිෂ්‍යත්ව ප්‍රදානය කරනවා. අපි මේ ගැන සොයා බලන්න අම්පාර ඌව සංවර්ධන බැංකුවේ කළමනාකාරිණී KVG චන්ද්‍රලතා මහත්මිය හමු වුණා. ස්වයන් රැකයා ව්‍යාපෘති සඳහා අපි ඉකරසිට අට නමේ වගේ අඩු පොලියකට ණය ක්‍රමතමයි දැන්ට පවත්තගෙන යන්නේ රැකයා නොමිති තරුණ තරුණයන්ට මොනහරි ව්‍යාපෘතිය ගැන පාඨමාලාවන් හදාරලා තියෙනවා නම් ඒ අයට අපේ මාස 6ක වගේ පුහුණු විදියට බැංකුවට බඳව ගන්නවා. ඔවුන්ට ඒ සඳහා දෛනික දීමනාවකුත් ගෙවනවා. ඊට අමතරව සාමාන්‍ය පෙළ උසස් පෙළ වලට සූදානම් වෙන ළමයින්ට සම්මන්ත්‍රණ වගේ දේවල් වලින් අපි අනුග්‍රහය දක්වලා තියෙනවා. අම්පාර ප්‍රදේශයේ බොහෝ පාසල් වලට. රැකියා අපේක්ෂිත තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපනය හැදෑරීමේදී ණය පහසුකම් ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. ඒ සෙලාන් බැංකුව හරහා මේ ගැන අපට අදහස් දැක්වුවේ අම්පාර සෙලාන් බැංකුවේ ජංගම සේවාංශයේ නිලධාරී මෙරිල් යාපා. සාමාන්‍ය තරුණ කට්ටියට අපි කූල් කෑෂ් කියලා ගිණුමක් තියෙනවා. ඒක අවුරුදු 19 28 අතර කට්ටියට ඒක පවත්වගෙන යන්නේ. සෑම උපන් දිනයකටම අදාළ පුද්ගලයන්ට අපි තෑගි දෙනවා. මාස 3න් 3ට දිනු මැදීමක් අපි පවත්වනවා. රුපියල් 150000 දක්වා ඒකෙත් අපි තෑගි දෙනවා. ප්‍රධාන වශයෙන්ම අධ්‍යාපනයට උදව් දීම වශයෙන් අපි අලුතෙන්ම කරගෙන යනවා. සෙලාන් ස්කෝලර් කියලා ණය ක්‍රමයක්. අම්පාර සම්පත් බැංකු ශාඛාවේ කළමනාකාර සමිත රාජපක්ෂ මහතාගේ අදහසයි මේ. දැනට අපේ තියෙන සම්පත් සවිය කියලා ණය ක්‍රමයක් 15000ට වඩා අඩු ආදායම් ලබන අයට ස්වයං රැකියාවක් කරන්න හරි ව්‍යාපාර කටයුත්තක් දියුණු කරගන්න උපකාර කරන එක. මුලදී රුපියල් 50000ක් වෙනකන් ණය දෙන්න පුළුවන්. ඊට පස්සේ ඒක ගෙවන ක්‍රමය අනුව ඊට වැඩිගුණ මුදලකට උනත් යන්න පුළුවන් පසුවට. එතකොට ඒකට පොලිය සාමාන්‍යයෙන් 15ත් 18ත් අතර වෙනවා. පරිම ණය ගෙවන්න දෙන කාලය අවුරුදු 3යි. හැටන් නැශනල් බැංකුව තරුණ තරුණියන්ට බොහෝ ඉඩහසර වෙන් කරලා තියෙනවා. ඒ පිළිබඳව අපට අදහස් දැක්වූවේ හැට නැශනල් බැංකුවේ බැංකු නිලධාරී නිශාන් මල්ලවාරච්චි මහතා. හැටනැශනල් බැංකුවේ තියෙනවා ගැමිප බුදුව කියලා නය යෝජනා ක්‍රමයක් ඕනෑම තරුණු තරණයගේ ඔහුගේ තියෙන දක්ෂතාවට අනුකූලව හැටනැශනල් බැංකු අනිවාරයම හු සමග එකතු වෙලා ඔවුන්ට සහයෝගය දෙනවා මුල්ල මේ දායකත්වය තුළින් නැගෙනහිර නවදේ යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවත් සමග එකතුවී හැටනැශනල් බැංකුව නය ලබාදීම මේ වනට ආරම්භ කල තියෙන විශේෂ ඉතිරි කිරීම ගෙනීමක් පැතුම් විමන නමින් ආරම්භ කල තියෙන තරුණෙක් හෝ තරුණෙක් වගාවක් පටන්ගන්නවන වගාවට අවශ්‍ය උපදෙස් ලබාදමින් ඉතාමත් අඩු පොලියයටතේ නයනෙකුත්කීම මේ දිනොල්දි සිදුකන්නවා ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් අවුරුදු දහටත් තිහත් අතර තරුණ පිරිස සියයට තිහක් පමණ ඉන්නවා. අනාගත ශ්‍රී ලංකාවේ සංවර්ධනයට දායක වන මේ පිරිසට මෙරට මූල්‍ය ආයතන ලබා දෙන සහයෝගය කොයියම් ආකාරයෙන්ද යන වග අපට දැනගන්නට ලැබුණා. කළ යුත්තේ නොපමාව මූල්‍ය ආයතන ලබා දෙන සේවාවන් තුළින් මෙරට සංවර්ධනයට තරුණ ජවය කිරීමයි. එවිට හෙට දවසේදී අපේ රටත් සංවර්ධිත රටක් බවට පත්වේවී.